අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස දැන් අපි සමාධිය දියුණු කරනකොට එතරම්දී ඇතිවෙන තත්වයක් මේ తත්‍ර తත්‍ර මජ්ජත්තාවයට සම්බන්ධ කරන්න පුළුවන්ද මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට අපිට එක යහපත් අරමුණක සිත පවත්වන්නන්ට බැරි වෙන්නේ හිත හැම වෙලෙම කාම අරමුණු කෙරෙහි දුවන ස්වභාවයක් තියෙනවා. එතකොට එක තැනක අපිට තියලා තියන්න බෑ. ඒක විතරක් උත්සාහ කළොත් අපි හිතමු භාවනා කරන්න යන කෙනෙක් ඒක විතරයි උත්සාහ කරන්නේ. නමුත් එතකොට එයාට දරන්න වෙන උත්සාහය ඉතා අධික වෙනවා. ඒකට එකතු වුණොත් දැන් ප්‍රඥාව තියෙන කෙනෙක්ගේ අර කාමයන් කෙරෙහි යන ස්වභාවය එන්නෙන් සංසිඳීමක් එයාගේ කොහොමටක් තියෙනවා නම් එතකොට මේක අච්චර උත්සාහයක් ගන්න නැතුව ගැඹුරු සමාධියකට එයාට යන්න පුළුවන්. එතෙන්දී ඇත්තටම වීරියත් බලපානවා. නමුත් අච්චරම වීරිය අවශ්‍ය වෙන්නේ නැහැ අරක සමතුලිත වෙලා ඒ ඔක්කොම එකට ක්‍රියාත්මක වීමක් වෙනව නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම දැන් මේ උපේක්ෂාව <clears throat> ආකාර 10කින් දක්වලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. සමාධිය නිසා ඇතිවෙන උපේක්ෂාව වෙනම කාරණයක්. ප්‍රඥාවෙන් ඇතිවෙන උපේක්ෂාව තවත් තත්ත්වයක්. වේදනාවේ ඇතිවෙන මධ්‍යස්ථතාවය ඒ කියන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියලා එතන තවත් තත්ත්වයක් මේ වගේ එක එක තැන්වල යෙදෙන ස්වභාවය වෙනස්. සමාධියේදී ප්‍රධාන වශයෙන්ම චතුර්ථ ධාන සමාධියේදී උපේක්ඛා ඒකග්ගතා. එතන තනිකරම අර සුඛ සෝමනස්ස ආදීන් ගිලිහිලා ගිලිහිලා ගිහිල්ලා ඒ කිසිවක් නැති ප්‍රබල ඒකාග්‍රතාවයක් ඇති වෙනවා කුසල චිත්ත ඒකාග්‍රතාව. එතකොට මේ කුසල චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට අපි දැන් ඒකාග්‍රතාවය ගැන කතා කළානේ ඒකාග්‍රතාවයේදී මොකද්ද සිද්ධ වෙන්නේ වෙන වෙන අරමුණු ගන්නෙ නැහැ කියන එක නෙමෙයි මේ ගන්න අරමුණත් එකම විදිහකට ගන්න. එතකොට මේ එකම විදිහකට ඒ අරමුණ පමණක් ගන්නකොට දැන් මේ සිතට වෙනත් කිසිදු අරමුණක් එන්නේ නැහැ. එන්න ඉඩක් නැහැ. එතකොට මේ සියල්ලෙන් ඉවත් කරලා දැඩි විදිහට මේකේ ඒකාග්‍ර. එතකොට අන්න ඒකාග්‍ර කළාම ඇති වෙන්නේ මේ తත්‍රමඤ්ඤත්තතා කියන ගුණයේ තීව්‍රම අවස්ථාව. එතකොට එතන අර චිත්තචෛසික ධර්මයන්ගේ සමතුලිත බව එතකොට අනිත් එතකොට එතනදී අකුසලයන්ට යන්නේ නැත්තේ අර ඒකාග්‍රතාවයේ පාදක කොටගෙන දැන් කුසල් සිතේ දැඩිව එකඟ කරලා කුසල් අරමුණේ එතකොට එතන ලෝභ ද්වේෂ මෝහ නීවරණ මුකුත් ඇති වෙන්න විදිහක් නැහැ දැන් නීවරණ අවස්ථා ගොඩාක් පහු කරලා ඈතට ඇවිල්ලා නීවරණ අවස්ථා පහු කරන්නේ ප්‍රථම ධානය අවස්ථාවේදී එතකොට දැන් ඒවත් තව තව පියවර ගැඹුරට ගිහිල්ලා ඒ ගැඹුරට ගිහාම අවසානයේ සමාධියට ආවේනික ගුණයක් හැටියට අර උපේක්ඛාව එතන ක්‍රියාත්මක ඒ කියන උපේක්ඛාව අපි දැන් කතා කරපු අර උපේක්ඛා බ්‍රහ්ම විහාරයවත් උපේක්ඛා පාරමිතාවවත් කියන මේ ගුණය නෙමෙයි. එතනක් තියෙන උපේක්ඛාවක් තමයි එතන සමාධියට ආවෙනික වූ සමාධි බලය නිසා ඒකාග්‍රතාවය නිසා කාමච්ඡන්ද ව්‍යාපාදාදියට නොයන නිසා අන් කිසිදු මනෝභාවයක් ගන්නට ඉඩක් නැති නිසා එතන ඇතිවෙන සාන්ත ස්වરૂපයක් මධ්‍යස්ථ ස්වરૂපයක් එතන අපිට විශේෂයෙන්ම කියන්න පුළුවන් මේ తත්‍රාත්මජ්‍යතතා ගුණය තමයි තාම තීව්‍ර වශයෙන් ගොඩනගෙන්නේ. එතකොට ඒ උපේක්ෂාව අපිට විදර්ශනා කිරීම ආදිය සඳහා විශේෂයෙන් උපකාර වෙනවා. අර සංඛාර උපේක්ඛා කියන ඥාණයම නෙමෙයි හැබැයි ඒ සංස්කාරයන් පිළිබඳව දැන් ඊ타ත්ම මධ්‍යස්ත තත්වයකටපත් වෙලා ඉන්න නිසා ඒ తত্ত্বය ඊ타ම යෝග්‍යයි අවශේෂ අභිඥාවන් ප්‍රගුණ කරන්න. එතකොට දැන් වේදනාව සම්බන්ධව කතා කරනකොට කියවෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්කම සුඛ එහෙම නැත්නම් උපේක්ඛා වේදනා. ඒ වේදනාවේ උපේක්ඛා සහගත බව කියන එක අපි හිතාමතා ඇති කරන තත්වයක් නෙමෙයි. ඒක ආරම්මණය තදින් ගන්නකොට ආරම්මණය වඩා ප්‍රකට නම් ඒ ප්‍රකට ආරම්මණය ප්‍රියශීලී නම් ප්‍රියශීලී වූ ප්‍රකට ආරම්මණයේදී සෝමනස්සය ඇති වෙනවා. එහෙම නැත්නම් සුඛ වේදනා. ඊළඟට ආරම්මණය තදින් ගන්න පුළුවන් නම් ඒ ගන්නා ආරම්මණය අප්‍රසන්න නම් රළු නම් එතනදී දුක්ඛ වේදනාව එහෙම නැත්නම් දෝමනස්සය ඇති වෙනවා. සුඛ දුක් ඇති වෙන්නේ කායිකව ගන්නකොට සෝමනස්ස දෝමනස්ස ඇති වෙන්නේ මානසිකව ගන්න. එතකොට මේ දෙකේදීම ආරම්මණය තරම් ප්‍රබල නැතිනම් ඒ කියන්නේ ආරම්මණය හඳුනා ගනිද්දි මනසින් ඒ ආරම්මණය වඩා ප්‍රකට නැහැ. වඩා රළු විදිහට දැනෙන්නේ නැහැ. රළු විදිහට දැනෙන්නේ නැති වෙනකොට ඒක ප්‍රියමනාප බවක් හැටියට ගන්නත් බෑ අප්‍රියමනාප බවක් හැටියට ගන්නත් බෑ මොකද ආරම්භනේ එච්චර ප්‍රකට නැති නිසා අන්නේ ප්‍රකට මදි නිසා ඇති වෙන අරමුණේ දුර්වල తত্ত্বය හේතු කොටගෙන සිතින් ඒ අරමුණ හඳුනාගන්නේ මධ්‍යස්ත විදිහට ඒක තමයි උපේක්ඛා වේදනාව එහෙම නැත්නම් මේ අදුක්කම සුඛ වේදනාව එතකොට මේ අදුක්කම සුඛ වේදනාව මෝහය ඇති කරන්නට හේතු වෙනවයි කියලා ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට අදුක්කම සුඛ කියන්නේ උපේක්ඛාව. එතකොට දවසක් මං හිතන්නේ එක නෝනා මහත්මයක් මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඇහුවා. උපේක්ඛාව මෝහය ඇති කරන්නට හේතු වෙන. උපේක්ඛාව මෝහය ඇති කරන්නට හේතු වෙන්නේ මේ අදුක්කම සුඛ වේදනා සංඛ්‍යාත වේදනාවේ ඇති වෙන උපේක්ඛා සහගත බව. ඒක ඒක මනෝභාවයක් නෙමෙයි. ඒක අරමුණු රසය විඳින ස්වરૂපය. එතකොට අරමුණු රසය වඩා ප්‍රකටව විඳින්න පුළුවන් නම් තමයි ඒ අරමුණ පැහැදිලිව හඳුනගන්නේ. අරමුණු රසය ප්‍රකටව විඳින්න බැරි නම් අරමුණ පිළිබඳව එක්තරා උදාසීන ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ අරමුණ පිළිබඳව පැහැදිලි නෑ. අරමුණ පිළිබඳව පැහැදිලි නෑ කියන්නේ මෝහය. එතකොට අදුක්කම සුඛ වේදනාව මෝහයට හේතු වෙනවා. එතකොට සමාධියත් එක්කලා ඇතිවෙන උපේක්ඛාව කියන මේ తත්‍රමජ්‍යතතාවයේ තීව්‍රතාවය අපට අභිඥාවන්ට පාදක කරගන්න පුළුවන්. අර අපි දැන් කතා කරපු උපේක්ඛා බ්‍රහ්ම විහාරය, උපේක්ඛා පාරමිතාව කියන ඒවා ඉතා පුළුල් මනෝභාවයන් ඒවා ප්‍රඥාව සහ අවශේෂ ගොඩාක් ගුණාංග එකතු වෙලා ගොඩනැගෙන ඉතා ප්‍රබල මානසික තත්ත්වයන් එක්මයි ස්වාමීන් වහන්ස මම අර මුල් කොටසේ දැන් මේ ධාන තත්වවලට එන්න ඉස්සෙල්ලා අර ලොකු ස්වාමීන් වහන්සේගේ මේ తත්‍ර මජ්ජත්තතාවය පිළිබඳ පැහැදිලි කරන ඡේදයේ අපූර්ව උදාහරණයක් තියෙනවා බරක් උස්සගෙන දෙන්නෙක් යනකොට එක්කෙනෙක් වැඩි වේගයෙන් යනවා නම් එක්කෙනෙක් අඩු වේගයෙන් යනවා නම් එතකොට ඒක ගෙනියන්න බැරුව වැටෙනවා. ඉතින් ඒ වගේ දැන් අපි ඔය ධාන තත්වවලටපත් වෙන්න ඉස්සෙල්ලා මේ සමාධිය ගැඹුරට යන්න පුළුවන් වෙන්න හැකියාව පවා తත්‍ර මජ්ජත්තතාවය නිසා අර එකින් එක උදව් කරන්න වෙනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ උපේක්ඛාව తත්‍ර මජ්ජත්තතාවයට උදව් වෙනවා. తත්‍ර මජ්ජත්තතාවය මේ සමාධිය తත්‍ර මජ්ජත්තතාවයට උදව් වෙනවා. తත්‍ර මජ්ජත්තතාවය සමාධියට උදව් අන්‍යෝන්‍ය වශයෙන් ඒවා අනිවාර්යෙන් මේ කුසල චෛතසික ධර්ම එකිනෙක ප්‍රත්‍ය වෙනවා. අකුසල චෛතසික ධර්ම එකිනෙක ප්‍රත්‍ය වෙනවා. එතකොට කුසලයට අකුසලයේ කුසලයට ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. ඒ වගේම ස්වාමින්වහන්සේ දැන් වීරිය එච්චර කරන්න වෙන්නේ නැති වෙනවා යම්කිසි කෙනෙක්ගේ ප්‍රඥාව වැඩිලා තියෙනවා නම් අර හිත එක අරමුණක තියාගෙන ඒකේ ස්වභාවය එකම ස්වභාවයක් බලන්න පුළුවන් හැකියාව එයාට ඇති වෙනා මොකද එයාගේ හිත දුවන තත්වයට යන්නේ අර අර අරකේ බලවේගයේ ස්වභාවයෙන්ම එයාගේ අඩු නිසා ඒ මොකද එතකොට එතන ප්‍රඥාව තමයි ප්‍රත්‍ය වෙලා තියෙන සමාධියට. ආන්න හරි. එතකොට එයාට අච්චර අච්චර වීරිය අරවා මේවා තටමන්න කියන වචනේ එච්ච සුදුසු නෑ. නමුත් ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ මොකද අරව ඔක්කොම එකට ක්‍රියාත්මක වෙනවා. නමුත් අතනින් දෙන බලවේගය වැඩි වෙනවා. ඒ වුණාට සමබරව යනවා. දැන් දැන් අපිට ඕක හොඳට පැහැදිලි වෙනවන විතක්ක සංඨාන සූත්‍රය දිහා බලුවා විතක්ක සංඨාන සූත්‍රයේ අන්තිමට බුදුහාරෝ දේශනා කරන දත්මිටි කාගෙන තල්ල තද කරගෙන උඩු ඇන්දෙන් යටි ඇන්ද තද කරගෙන යටි ඇන්දෙන් උඩු ඇන්ද තද කරන දිව තල්ලේ හිර කරගෙන ඒතර දැන් අන්නේ එහෙම තටමඬ වෙන්නේ මොකක් නිසාද අර ක්ලේශය යට කරගන්න බැරි නිසා එහෙමයි එතකොට ඒ තරම් තරම් වීර්යයක් ගන්න වෙන්නේ ඒ නිසා. එතකොට එහෙම දඟලන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට ප්‍රඥාවෙන් මේකේ තියෙන nissarattwe දැනෙනකොට ඒතනත්තට අනවශ්‍ය දේ කෙරෙහි අවධානය යන්නේ නැතුව අවශ්‍ය දේට අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට ප්‍රඥාව තිබීමත් ඒකාග්‍රතාවයට එක්තරා කාරණයක්. වීර තිබීමත් ඒකාග්‍රතාවයට කාරණා. සද්ධාව තිබීමත් ඒකාග්‍රතාවයට කාරණා. සතිය තිබීමත් ඒකාග්‍රතාව මේ මේ ඕන තැනකින් ප්‍රවේශ වෙන්නත් පුළුවන්. ඒ මොකද මේ මේ ධර්මයන් එක්තරා ජාලයක් හැටියට අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා. ඒ උපේක්ෂාව ඇති කිරීමත් එහෙම තමයි අපිට විවිධ පැති වලින් ඒකට ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේ අර මට දැනෙන හැටියට පුද්ගලිකව අර ප්‍රඥාව වැඩි වෙනකොට අර කාමයන් කෙරෙහි හිත දුවන ගතිය ස්වභාවයෙන් වගේ කාලයක් ගිහින් අඩු වෙනකොට අර ලොකු බලයක් ගන්න පුළුවන් ගොඩාක් වෙහෙසෙන්නේ නැතුව. ඔව් ඉතින් දැන් ඒ ඔබතුමා අත්දැකලා තියෙන විදිහ තව කෙනෙක් ඒක වෙන විදිහකට අත්දැකලා. එහෙමයි. එහෙමයි. එහෙමයි. බොහොමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.